ඒ වගේම උන්වහන්සේ දිනුවන් හා පිට කාලයක් ගත වන තුරුම ධර්ම දේශනා කරන කුතර ධර්ම ශ්‍රවණය කරන සිටින බොහෝ දෙනෙක් මාර්ගඵල ලැබුවා. මේ අද තත්ත්වය ධර්ම ශ්‍රවණය කරන සිටින තුර කාලය තුළදී මාර්ගඵල අවබෝධයක් ලබන කෙනෙක් දකින්නට ලැබෙන්නේ ඉතාම ඉතාමත්ම ඉතාමත්ම කලාතුරකින්. නැතුවා නෙවෙයි. එදා බුදුපියාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ වතාස්කකින් නුණ වතාගෙන ඇස් එක පියාගෙන ගල් පිළිමයක් සිදුවාසේ ඉස්සරගෙනදී උන්වහන්සේ ප්‍රශ්න විචාරණය ඒ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් බොහෝ විට බොහෝ වේලාවලදී ධර්මයේ දේශනා කළේ අන්න සමග සාකච්ඡා කරන ස්වරූපයෙන් එද අපේ ධම්ම පොත් තුළ සඳහන් වන්නේ උන්වහන්සේ දේශනා කළ සූත්‍ර පාඨයේ පමණයි විස්තර කළ ධම්ම කර්මය අන්තර්ගත වන්නේ නැහැ. ඒ ධම්ම කර්ම උන්වහන්සේ විස්තර කළේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් එදා විස්තර කළේ අන් අයට මේ ධර්මය අවබෝධ වී යන විලාසය. ඒ කියන්නේ ඒ ධර්මයේ ශ්‍රවණය කරනකොටම ඒ කියන ධර්මයේ අන්නාට පැහැදිලිව අවබෝධ වී යන ආකාරයෙන් ඒක ධර්මයේ දේශනා කළා. අද දේශකයන්න් වහන්සේලාගේ අනුපාඩුවක් වශයෙන් අපි මේ දේශනාවක් කරනවා නෙවෙයි අටුවාවක් තීකාවක් අටපාඩම් කරගෙන ධර්ම අවබෝධයෙන් තුරව ඒ කියන දේ මෙතන. ඒ ධර්මාත්මයේ දවස් නැවත ප්‍රකාශ කරනවා කියන දේ මතක නියුදේ මතක තිබෙන නිසා අවබෝධයේ කිනිසරෝ අන් අයට ඒ ධර්මයේ අවබෝධ කර ගැනීමේ ශක්තිය කිනිසරව අහන අයට ඒයින් ධර්ම අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ ඒ එක් අතකින් අනිත් අතකින් එදා බුදු පියාණන් වහන්සේ වැඩ සිටින සමයේ ධර්මයේ ශ්‍රවණය කළේ අන්‍ය දීපණී සුත සමාධිමත් සමාධිමත් සිතකින් යුතුව මේ කියන ධර්මයේ හදවත තුළින් සිහිනේ මේ ඊදාගිය සතිය අප ප්‍රකාශ කළා කින්නතේ අපි ධර්මයේ තුනේ ප්‍රදේශනා කරනකොට අමාත්‍යවත් සිතින් ඇරුවා ඒ කියන ධර්ම අපි හදවත තුලින්ම දැක්කා එතන මෙතන මේ සිතුවල් වෙනස් විරුද්ධ දිවි විරුද්ධ දිවි යන ආකාරය එයා යන්තම් හෝ අප කියන ධර්මයේ හදවත තුලින් දැක දැක ඇතුළු එහෙම එකක් කිසි ගොඩාක් අත්පුනිසා ධර්මයේ අවබෝධ කර ගැනීමට ධර්මස්ත්‍රණය කරන කාලය තුළදී හැකියාවක් ඇති වෙනවා අනිත් බඩද තමයි එකාකින් දේශයානන් මහන්සියගේ අනිත්කටකින් ශ්‍රාවකයන්ගේ වරද වන අතර සමහර විට දෙපැත්තම වරද තියෙනවා නම් කොයි වෙන ධර්ම අවබෝධයක් ධර්මත් ප්‍රවේශයෙන් ලැබෙන්නේ නැහැ. ඉතින් අපේ අදහස් කලේ අපට පුළුවන් සත්‍ය ප්‍රමාණය ප්‍රමාණයෙන් මේ තින්වත් අයට මේ ධර්මයේ අපේ තමන්ම මේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් ලැබේවා යන අදහසක් පිළිතුරු කරගෙන අපට හැකියාවන්ද මේ ගුරු මුත්‍යක් සබා දෙන්නේ නැතිව යම් කිසි ධර්ම කොටසක් අවබෝධ කර ගැනීමට මේ ගුරු මුත්‍ය කියලා ධර්මය විශේෂ සබාවෙන ඒවා අන්හයට නිදී සිටිය ඇත්ත වශයෙන්ම ඒ කියන්නේ ධර්ම අවබෝධයට මහත් පාඩුවක් තිබෙනවා මොකද සම්පූර්ණාකම නිමාන්දුමින් ධර්ම මාර්ගයේ ගමන් කිරීමට තරම් පුණ්‍ය ශක්තියක් වාගේ ශක්තියක් ප්‍රඥා ශක්තියක් නැති වෙනකොට උදාහරණයකට එක්වස්ථාවකදී අපි අවුරුදු තුනක්ම එක්තැනක නතර වී විද්‍යාත්මක උපදේශයක් ගන්නට ලංකාව පුරා පිටතනකින් අපට උපදේශයක් ගන්නට ලැබෙනවා. මෙලෙස තත්ත්ව මේකෙන්වත් ඇයිදී භවනා මාර්ග තුල සදා වේවි යන අදහස නිසා ඒ தත්ත්ව මනෝවි යාමට සිස්සාන්ද මේ ධර්ම දේශනාවත් එකක් තමයි අපි ප්‍රකාශ කළේ. සිතේ වෙසත් ඒ කියන ධර්මයේ අවබෝධ කරගන්නවා විනා ඒ කියන ධර්මයේ ඒ ආකාරයෙන්ම අත්දැකීමට ඉස්සෙට කිරීමක් සිදු කරන්නට සිදු වෙනවා. ඒකව මම කලින් කිව්වා සංඥාව කරදාවක් පදිනා වූදිය සත්‍යස්ථාව වූදිය වන්නේ නැහැ කියලා. මේ කියන කවි සංඥාව සත්‍යස්ථාව වූදිය හදවත කියන්නේ තම සමාධිය ඇති කරගත යුතුයි. ඒ කියලත් මේ උපදේශනාවලදී ඒ ගැන අවධානය යොමු කරලා ඒ ගැඹුරු කටයුතු වලට වැඩි අත කියන්නේ නැතුව මතු පිටින් දෙස්සා යෑමට මා අදහස් කරනවා. හොඳයි අද ධර්ම දේශනාව දැන් පටන් ගමු. අද අපිට කතා කරන්න තියෙන්නේ අභිස්මෝදයන් සික්ඛන් අපස්සාමීති සික්ඛතේ අභිස්මෝදයන් සික්ඛන් පස්සස්සාමීති සික්ඛතේ කියන කතාව. මේකේ මේක පස්ව විස්තර කරන ආනාපානසති භාවනාවේ සෑම කොටසකදීම අර කලින් කියවා වාගේ අතිසංවේදී කියන නැති වෙන්නේ නැහැ. දැන් ආයන්පස්නාවේදී කාය සංඛාරණේ සම්බ කාය පස්සංවේදී වශයෙන් අදහන්සලා සීපස්සංවේදී වශයෙන් චිත්ත සංඛාර පස්සංවේදී වශයෙන් චිත්ත පස්සංවේදී වශයෙන් ඒ පරිසංවේදී සැබෑ අහන ආකාරයෙන්ම දතේසු කියන පදේ දේශනා කළා මේ පසුව කියන ආනාපානසති භාවනාවේ කොටස් තුළ මේ පරිසංවේදී කියන වචනේ අන්තර්ගත වන්නේ නැහැ ඒක සබ්බකාය පරිසංවේදී කියන තැනදී අපි කය පිළිබඳව රූපත් සංවේ පිළිබඳව යථාභූතයක් ලැබුවා. එතකොට නැවත කය පිළිබඳ යථාභූතයක් දකින්නට නැවත ප්‍රකාශ කිරීමක් අවශ්‍ය වෙනවා. මේක පරිසංවේදී සුඛ පරිසංවේදී කියන අවස්ථාව තුළදී අපි වේදනාව පිළිබඳ යථාභූතයක් ලැබුවා. ඒ වගේම චිත්ත සංඛාර පරිසංවේදී කියන කප්පිය තුළදී වේදනා සංඥා සංඛාර කියන පස්යන් පිළිබඳ අවබෝධයක් ලැබුවා. මේ පද දෙක තුළ විස්තර කළ චිත්ත පරිසංවේදී අවස්ථාව තුළදී චිත්තය විඥානය පිළිබඳව පැහැදිලි අවබෝධයක් දතිතු ආකාරයෙන් දැනීමක් ඇති කරගත්තා. එතකොට මේ දක්වා කළ භාවනා කොටස් වලින් පංචස්කන්ධය පිළිබඳව නිවන් දැකීමට අවශ්‍ය වන සෑම කරුණක් පිළිබඳව අවබෝධයක් හරියට භවනාව කළා නම් අත්දැකලා තියෙන්නට ඕන. ඒක නිසා ඒවා පිළිබඳ නැවත පරිසංවේදී කියන වචනේ තියෙන නිරස්තකයි. ඒ නිරස්තක වචනයක් බුද්ධ දේශනාවේ නැති නිසාම මේන් පසුව ආනාපාන සති භාවනාවේ ඒ පරිසංවේදී කියන කතාව දැන් අභිප්‍රමෝදයන් කියන වචනය අභිප්‍රමෝදයන් කියන්නේ සම්මෝදය කියන්නේ සිංහල වචනේ සම්මෝදය. කාය වචනේ සමෝධ නැත්නම් සාමෝධ්‍ය කියන වචන පරියාය ඒවා තිබෙනවා. එතකොට සිත සතුටු කරමින් ප්‍රමෝද කරමින් ප්‍රමෝදිත කරමින් කියන කයි ප්‍රමෝද සමෝධ කියන දේ තේරෙනවා. අපි කියන අපි කියන උපසර්ගයේ යෙදුනට පස්සේ වඩා හොඳින් මනමින් හලල් ලෙස සුත්තුල ලෙස යන ආශ්‍රයයි දෙන්නේ ඒ කියන්නේ හොඳින් මනමින් සුත්තුල ලෙස වඩා සිත සත්‍යයෙන් අත්ද ස්ථානික චිත්තදී පස්සේ ස්ථානයේ චිත්තදී මේ ආනාපාන සති භාවනාව වඩමින් චිත්තාවේ පූර්ණේ කරනවා කියන එකයි මේ සාමාන්‍ය ගැටුම අත්දැකීම. එතකොට දැන් මේ අභිස්මෝදයන් කියන වචනේ තේරුම මේ මේ අභිස්මෝදයන් කියන සත්‍ය ඉතාම සුදුසුයි මෙන්න මේ භාවනා යෝගාවචරීමේ කාටද මෙතෙක් භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලැබීමට නොලැබ භාවනාව ගැන අර්ථයක් නැති ටිකක් සමනාපයක් මන්දෝත්සාරී භාවයක් නිසිත භාවයක් පිටත වී ඇති නම් යෝගාවචේ සිනානම් ඔහු සේවී භාවනා කරන සිතාම සිදුවේ මොකද පිටේ නැති නැවත සතුට කරමින් අපේ භාවනාව බලන්නට අපට පුළුවන් වන නිසා ඒ වගේම මේ භාවනාව ඉතාම සිදුවේ ජීවිතේ විතර මෙතර කලකිරීමකටපත් වෙන පුද්ගලයන්ට මේ සූත්‍රයේ ප්‍රතිවිරුද්ධ ධර්මයක් තමයි මේ සමෝධය කියන්නේ. ඒ සමෝධය තුළින් සමෝධයේ අත්දැකීම මේ භාවනා කරන්නට සුදුසු අර නිරන්තරයෙන් ඉක්මනටම කෝප සහගත සාහරයට පත් වෙන වේදාවකදී. එතකොට මේ අභිප්‍රමෝදයන් කිස්සම් පස්සේ ආත්මිකාණයේ සිත්ති පස්සේ සිත්ති කියන්නේ ඒක සුදුසු වඩා සුදුසුන්නේ ඒ අයයි. ඊළඟට අපි මේ අභිප්‍රමෝදයන් සිත්තන් සත්‍යයේ තුලදී අපේ මේ ප්‍රතිපදාව භාවනා ප්‍රතිපදාව යම් කිසි කෙනෙකුගේ දුක්ඛ ප්‍රතිපදාවක් නම් දුකිනාම ප්‍රතිපදාවක් නම් ඒක සුඛ ප්‍රතිපදාවක් කරගැනීමට මේ භාවනා ක්‍රමයේ සිදුවේ. ඊළඟ යන ක්‍රම ප්‍රතිපදා හතරක් තියෙනවා. සුඛ ප්‍රතිපදා, සුඛ විඤ්ඤාණ, සුඛ ප්‍රතිපදා, සංදා විඤ්ඤාණ. දුක්ඛා පටිපදා උත්සා විඤ්ඤා දුක්ඛා පටිපදා ගංගා විඤ්ඤා කියලා. ඒ කියන්නේ දුක්ඛා පටිපදා ප්‍රතිපදාව සුඛසහගතයි. ගංගා විඤ්ඤා ටිකක් පහුවෙලයි අවබෝධයක් ලැබෙනවා. උත්සා විඤ්ඤා කියන්නේ ඉක්මනටම අවබෝධයක් ලැබෙනවා. සුඛ ප්‍රතිපදාවකින් ඉක්මන අවබෝධයක් ලැබෙනකොට සුඛා පටිපදා උත්සා විඤ්ඤා ඒ කියන්නේ මම ස්ථාරයක් ගත වී අවබෝධ වෙනකොට සුඛා පටිපදා ගන්නවා. ඒ වගේම දුක්ඛ ප්‍රතිපදා ප්‍රතිපදාව බොහොම දුක්ඛාලකයි භවනා මාර්ගය ඒකත් ඉක්මනට ප්‍රතිවේදයක් ලැබුවම ඉස්හාබුනා වෙනවා ප්‍රමාද වී අවබෝධයක් අත්‍යස්ත අවබෝධයක් ලැබෙනවා නම් ඒක ගන්නා බින්දුව. මේ තුන් අත්ය අතර පිට තියෙන යෝගාවසරේ ඉතාම දුක්ඛිත සංහාවකට ගමලා අපසමද ප්‍රකාශ කළා දැන් සති දෙක තුනක උදදී ස්වාමීන් වහන්සේ මම තරම් භාවනාවේ දුක්ඛිත කෙනෙක් නැතය මේ තරම් දුකක් කියලා. ඊට පස්සේ අපි උපදේශයක් දීලා ඒ දුක්ඛා ප්‍රතිපදාව සුඛා ප්‍රතිපදාවට පරිවර්තනය කළා. එයා පස්සේ ඇවිත්ීමා ස්වාමීන් වහන්සේ දැන් අපි බොහොම සංසෝෂීනීව විහාරීනීව අපේ භාවනාවේ පරිගණනය කරනවා. ඉතින් මේ තුනත් අයටත් මේ භාවනා ක්‍රමයේ අධ්‍යක්ෂවම සුඛා ප්‍රතිපදාවකින් නිර්වාණය අවබෝධ කරගන්නට පුළුවන්. අනිත්‍යක මේක භාවනා කොටස අර සාසුපඤ්ඤා පස්සේ උදාකර දෙන්නට තියෙනවා. සාසුපඤ්ඤා කියන්නේ අපි සංඥාවල් දහසක් ගන්නවා පස්සෙන් ගමන් මේ කියන අත්දැකීම් සුඛ සංඥා, මහා සංඥා, විසුල සංඥා, ඒ වගේ ගොඩාක් තියෙනවා. ඊළඟට සීත සංඥා, ලහු සංඥා, ගම්මික සංඥා, දුරු සංඥා, ආස සංඥා, ධවන සංඥා, චිත්ත සංඥා, නිස්සීදක සංඥා කියලා. ඒක විස්තර කරන්න ඕලාවන්නේ ආස සංඥා කියලා. අපේ භාෂාවට අදාළවන්නේ ආස සංඥා කියන්නේ ඉදිරිපත් වූ කුද්ධියෝ සුත්ති බහුලෝ විසුද්ධ වේද බහුලෝ සාහිත්‍ය බහුලෝ සීලාන් පරිපෝදේති සීහාස සංඥා මේ කැලේ මේ තුනක් සායතේ සාමෝධනක් වෙනවා ඒ කියන්නේ හාස බහුලෝ විස බහුලෝ සුත්ති බහුලෝ සාහිත්‍ය බහුලෝ ඔක්කොම එකම අදහසක් දැක්වෙන්නේ පරියාය හසන සතුටින් ජීව සම්පිත භාවයෙන් යුතුව ඊළඟට සන්තෝෂයෙන් නිරාලමයි ප්‍රශ්නවා ඒකට යොදන්න පුළුවන් ඊළඟ යුතුවම ඊළඟ පරිපූර්ණයේ තියෙන අවස්ථාවක් මේ පරිපූර්ණ කරනවා මේකෙන් අත්‍යවශ්‍ය සතියේ සමහර වෙලාවට ඒ සතුටින් නිරුණාම ඒක හාස බහුල නිරුණාම ඇත්ත වශයෙන්ම සීලය පහක් ආරක්ෂා කිරීම ඉතරම් කරන්නේ අර සතුටින් යුතුව මේ සිල්පද ආනුස්සාදයන් යම් කිසි කෙනෙක් එළඹෙනවා නම් ඔහුට ඕනෑම ශික්ෂාපදයක් බර දෙයක් නෙවෙයි සතුටින් යුතුවම සිල් ආරක්ෂා කරන්නට පුළුවන් වෙනවා. මා බලාපොරොත්තු වෙනවා මේ ධර්මයේ ඇසුරට පසුව නීතිමත් අය මේ විදිහට කියන ධර්මත් සතුටින් යුතුව දෝමනස් සහගත ඉතිස්කින් යුතුවම සතුටින් මේ සුඛාපටිපදාවෙන් නිවන් ගාමී මාර්ගයේ ගමන් කරලා ඉතිස් කරන හැටි කියලා. එතකොට ඊළඟට ඒකෙම කියනවා මේ හාස පඤ්ඤාවට අර ධර්ම ධර්මස් පරිපූර්ණය කරන්නේ සතියේ නිසුව. ආස බහුලෝ දුක්ඛ බහුලෝ නීත බහුලෝ ආමජ්ජ බහුලෝ ඉන්ද්‍රිය සංවරම් පරිපූර්ණේ. දැන් ඉන්ද්‍රිය සංවරයත් සතියකින් නිසුවයි කරන්නේ. අපි මේ බලෙන් අපට ඇති කර ගන්නවානේ අපේ මේ සංවර ඇති කර ගැනීම අපේම යහපතට සිදුවෙනවා අපේම විමුක්තියට හේතු වෙනවා අපතම මේකින් යහපත විමුක්තියක් ඉදාරින්නේ කියන සත්‍යික සිටින විසුම ඉන්ද්‍රිය සංවරය ආරක්ෂා කරගන්නවා එහෙම සූර්මක් ඇතුව සතුටින් අපි මේවා කරනකොට ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීම අපට ඉතා පහසුයි එහෙම නැත්නම් මේ ප්‍රතිපංශ කරපත් බවක් වෙනවා ඊළඟට බෝධිමය මත්සන් සාහයයි බාධ යාන යෝගයේ මිත්‍රය වෙනවා ආහාරය සමගමී ඒ කියන්නේ දැන් සිද්දස්සත් බර්ධින මේ ආහාර ගුණයට වැඩි කාලා බුදුලගන්නේ නැහැ කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා සමුනිත ආහාර ගන්න. ඒක වේලා ආහාර අත්හැරීම මේ බෝධිමය සමගමීම අතිශයින් යුතුව කරන්නට ඕන. බාධ යාන යෝගයේ කියන්නේ නිදි ලැබීම ඒ කියන්නේ නිදිවර්මා කියන්නේ නියුක්තිය විතරම නෙවෙයි අපේ විදින කාලයෙන් පැය 8ක් නම් අඩු වශයෙන් පැය 3ක්වත් නැත්නම් දෙකක්වත් අපේ භවනා මාර්ගයට දින කරගන්නට අපි අද කරන උත්සාහ කරන්නට ඕන ඒකත් ආස වේද දුක්ඛ සාමච්ච බහුලව කියන්නේ සත්‍ය කියන විදිහම කරන්නට ඕන එතකොට අපිට මේක බරක් නෙවෙයි ඊළඟට උන්වහන්සේගේ ඒ අපේ මේක කී දේශනා කරනවා ආස බහුලෝ, වේද බහුලෝ, සුස්ති බහුලෝ, කාමති බහුලෝ සතිපට්ඨානයේ පරිපූර්ණයේ ඒ වගේ අත්තිබෝධපාත ධර්මයන්. අපි සත්‍විබෝධපාත ධර්මයෙන් පරිපූර්ණේ කරන්නට ඕනේ අර සත්‍යයෙන් යුතු කියන එක. එහෙම සත්‍යයෙන් යුතුවොත් අපේ මාර්ගයේ සුඛාපට කතාවක්. ඊළඟට තවත් එක දේශනා කරනවා ඒ සඳහන් වෙනවා සීලස්කන්ධම් පරිපූර්ණේති සමාධිස්කන්ධම් පරිපූර්ණේති සංඥා සංලං විමුක්ති සංලං විමුක්ති ඥාන දර්ශන සංලං පරිපූර්ණේති කියලා සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන ස්කන්ධ පංචකයත් බොහෝම සතුටින්මයි අපි වදන්නේ ජීව කරන්නේ ඒ අපිරිම විමුක්ති සඳහා කියන දසාවබෝධයක් ඇතිව අනිත්‍යක දේශනාවේ සඳහන් වෙනවා තර්කර්ම කියන එක නම් බදන්නේ ඉතින් අත්ෝ කුක්කලෝ හා සෝලෝ තුස්ස බහලෝ වීද බහලෝ සාමච්ච බහලෝ අරමත්තන්නේ වානං සත්‍යතරෝති කියන සංඥා. මේ පරමාර්ථෝ නිවන ධාතුව සතුටින්ම සාක්ෂාත් කරන සිද්ධය ආස සංඥාවෙන් සැකසීලා. එතකොට මේ අභිප්‍රමෝදයන් චිත්තං අවස්ථාව මේ චිත්තානේ ආනාපාන සති භාවනාවේ මේ කොටසෙන් කින්වත් ඇයිද මේ පැත්තේ දා කරගන්නට පුළුවන්. දුක්ඛ ප්‍රතිපදාව සුඛ ප්‍රතිපදාවක් පරිවර්තනය කරගෙන පසුගිය යුගයේ මේ සංකාමයේ ගමන් කළා ආස්පඤ්ඤාපත්‍යක් උදා කරගෙන නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ කියන වේවා කියන කාර්මික ශාස්ත්‍රණාවේ විෂය අපි ආශිර්වාදනය කරනවා. ඊළඟට මේක පිළිබඳව අපට කියන්න තියෙනවා මේ අභිප්‍රමෝදයන් සිිතේ කොමිත භාවයේ ප්‍රමෝදයේ පස් කරගන්නේ කෙසේද කියන එක. ඒක කරන්න පුළුවන් අවස්ථා තුනක් තියෙනවා. පළමුවනි අවස්ථාව තමයි භාවනා සිහිනීමට ප්‍රථමයෙන් තමා මෙතෙක් කළ භාවනාවෙන් ලැබපු අත්දැකීම් අනුව ජයග්‍රහණය අනුව සිතලා සතුට වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි අපි මෙතෙක් කළ භාවනා මාර්ගයේ යොමු වෙන්නේ නැතුව අදාතම මාර්ගයට යොමු වෙන්නේ සිටිනවා නම් සතුට වෙනවා. මෙතෙක් කල් අපි වැරදි මාර්ගයට ගියා වැරදි මාර්ගයේ ගමන් ගත්තා අද අපි නිරද මාර්ගයේ දැක්ක බුදු සසුනේට මහරහතන් වහන්සේලා ගමන්ගත් සීල සමාධි ප්‍රඥා සංඛාත කිසිස්සා පූර්ණේ කරන මේ නියම මාර්ගයට අපි දැකලා ගමන් කරනවා ඒකාන්ත වශයෙන් මේ මාර්ගය අපට විමුක්තිය ලබා දෙනවා අපට සසර දුකින් ගැලවෙන්න මේ මාර්ගය ඒකාන්තයෙන්ම හේතු වෙනවා උපනිශ්‍රේණාය කියලා අපට කියනවා ඊළඟට එහෙමපත් එක්ක කෙනෙක් යම් කිසි කාලයක් ඇතුළත ඒක උතන කරගන්නට බැරි වෙලා ඉඳලා හිත එකම කරගන්නට පුළුවන් තත්ත්වයක් ඉස්සත වෙනොත් ඒ අය සතුට වෙනවා ඉර අපට හිත එකතු කරගන්නට බැරි වුණා අද අපට අද මට පුළුවන් හිත සතුට කරගන්නට ඒ කියලා භාවනා පටන් ගන්න ඉස්සෙල්ලාම හිත සතුට කරගන්න. විනාඩි 5ක් 10ක් සතුට කරන්න පුළුවන් කෙනා ඒක එකතු කරගන්න පුළුවන් පුද්ගලයා සම්හාරිත කාලයක් යනකොට සෑම භාගයක් කිසිරේ ඒ අරමුණ පිට පවත්න්න පුළුවන් තත්ත්වයක් සිද්ධවෙන කියලා හිතනවා මම කලින් පැත්තේ ගියනම් මගේ පිටින් දෙන්න පුළුවන් මාන්‍ය මාර්ගයේ ගමන් කරනවා මගේ පිටු සම්බුද්ධන්ගේ පස්සට සම්බුද්ධන්ගේ සමාධි සම්බුද්ධන්ගේ වැඩෙනවා අත් බුද්ධන් ධර්මයන් වැඩෙනවා වගේ සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙනවා ආදී වශයෙන් සිතලා සිත් වෙනවා දේශනා කරනවා යම් කෙනෙක් මෙහෙම එකද සිටින විට ටික කාලයක් භාවනා කරනකොට ප්‍රතිභාව නිමිති සහන විශේෂයන් පහළ වෙන්න පුළුවන් මේ තුනත් අය අතර ඉන්න උදාහරණ මිත්‍ර පහළ වෙච්ච පුද්ගලයන් ඒ අයකට කියනවා මම මෙතෙක් කල් මෙතෙක් උදාහරණ මිත්‍ර පහළ කරගත්තා කියලා කිතුම් විස්තරයකට ඒ තුනහාට ප්‍රතිභාව නිමිති උද්ගත කරගත්තේ ප්‍රතිභාව නිමිති පහළ කරගත්තා කියලා හිතේනවා ඒ විනාඩ පළවෙනි දිනාදී ධ්‍යානස්කරට පිළිලේ සීමානම් ඊතමේ හිතලා හස්තුනා. එතකොට මේ භාවනාව පටන් ගන්නකොටම අපි පිටපතින් භාවනාව පටන් ගන්නවා. අපි දඩතු නැති ඉහළ ඉහළ දේවල් ගැන හිතන්නේ ලබාපු සුසුදු ගැන හිතලා අපි සතුටු වෙනවා. නොලබපු දේවල් ගැන කොට දුක්ඛ කියලා අපට ලැබෙන්නේ ඒ සම්පූර්ණ භෝජයක් ඒකෙන් බාධාවක් ඇති වෙනවා විනා ඒක කිසිම උපකාර ධර්මයක් දෙන්නේ නැහැ. ඒක නිසා මේ ආකාරයෙන් සිත ලාභවනාව පටන් ගන්නවා සිත සම්පූර්ණ භාවයේ ප්‍රමුඛයේ එකක් කරගන්නවා. ඒ පළවෙනි අවස්ථාව දිලින අවස්ථාව තමයි හිත ටික ටික එකඟ වෙන්න එකඟ වෙන්න මේ ශ්‍රමික භාව හිතේ සතුටක් ඉන්නේ ඉන්නම ගැඹුරින් ගැඹුරින් අපට පස්සක් වෙනවා මේ සමාධිමත් භාවය තුළින් ප්‍රත්‍යක්ෂව දක්නා ශ්‍රමික භාවය තමයි දෙවෙනි අවස්ථාව තුන්වෙනි අවස්ථාව තමයි මේ විදර්ශනා භාවනාව තුළින් ඒ ස්කන්ධයන්ගේ ඒ කියන්නේ මේ කොටස් දුක් වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් වල අනිත්‍යතාවය ඉදී වය ඇතිවීම නැතිවීම දකින්නට සිදුවේ කුණිත භාවයකටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඒ ගාථාවන් දක්ෂින් දක්ෂෝ සම්මතී සම්ධානං දෙයක්යන් ලබති සීති පාමුච්ඡං අමසංසං සුදානං යසෝල සම්මතකේ සම්දානන කියත්‍යම් යම්යන් විකක මේ කන්ද පංචයන්ගේ උදේලය ඇතිවීම නැතිවීම බලනවා නම් ලබති සීති බාහුත්‍යම් සීක්ෂක් සම්දිත භාවයක් ලැබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ ගුරුවක් දේශනා කරන්නේ මේ ස්කන්ධ පංචකයන්ගේ අනිත්‍යතාවයේ ඇතිවීම නැතිවීම දකිනකොට නිරාමිත ජීවිතයක් නිරාමිත හාස්‍යයක් නිරාමිත කුමිත භාවයක් අපේ හද තුළින් සංත වෙනවා මේකේ ප්‍රතිදක අපේ භවනා මාර්ගය කරනවා මෙන්න මේ විදිහට අවස්ථා තුනකදීම අපට මේ ප්‍රතිදක භාවය මේ අභිමෝධයන් පිස්සන් සත්‍යය ඇති කරගන්නට පුළුවන් මේන ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමච්ච බෞලෝ විස්සෝ පතන්නෝ දුක්ඛ සාපේ අධිගච්ඡේ පදං සංසං සංඛාරූප සමං සුඛං කාමච්ච බෞලෝ විස්සෝ පතන්නෝ දුක්ඛ සාපේ මේ දුක්ඛ සාපේ සාපේටපත් කාමච්ච බෞලෝ මේ ප්‍රමුද්ධ භාවයේ බහුලකට ඇති දුක්ඛ අධිගච්ඡේ පදං සංසං සංඛාරූප සමං සුඛං නිරූප සංස්කාරයන් උපසමනය කළ අධිගච්ඡේ පදං සංසං කාන්තෝ නිර්වාණ පදේ ප්‍රාර්ථනා කියලා. එතකොට මේකවත් අයසක් මේ භාවනාවේ යෙදීම මේ පිළිඥාන මහන්සිය දේශනා කළේ කොච්චර සත්‍ය දේශනයක්ද කියලා සත්‍ය අවබෝධය ලබා ගැනීමට හැකියාව අත්විඳිනවා කියලා කියනවා. එතකොට අද භාවනාව ගැන කියන්නට තියෙන සාහසික සුදු කරුණු කොටසක්. මොකද මේ කියර අත්සංවේදී කතාව කියන හිතේ සතුට කරමින් ආස්වාද සත්‍යාප භාවනාවේ යෙදෙන ආකාරය. ඒක අත්‍යවශ්‍යම වාක්‍යයෙන් මට මුල් දේශනේ විස්තර කරන්න පුළුවන්. කොහොමද අර මෙතෙක් භාවනා කරපු සෑම කොටසක්ම එක එක අත්දකින්න ප්‍රමුඛිත භාවය අත්දැකගතා සම්මුතික භාවය කියන්නේ හිතේ ප්‍රමෝදය දැකගතාම ඒ භාවනාව කරනවා. ඒක කරන්නේ නිමාවේ භාවනාව පටන් ගන්නකොට ප්‍රථමයෙන්ම අධිෂ්ඨානයක් කරන්න ඕන අදිස්සමෝචන කිස්සන්ත සත්‍යයේ තුලින් කිස්ස සංඛාර නිරුද්ධ කරලා සංස්කාර නිරුද්ධ කරලා නිවාන අවබෝධයේ මට අවස්ථාව ලැබීවා කියන සාක්ෂණය කියන්නේ තියෙන අදිස්ථානයේ. මේ අදිස්ථානයක් කිරීම ඉතාම අවශ්‍යයි මේ භාවනා ක්‍රමයේ සුදුදී මොකද හේතුව මේ භාවනාව මේ අදිස්ථානයේ ස්වરૂප කරොත් සිදුවන්නේ මොකද්ද? අපේ සිත නිරන්තරයෙන් තුන්විත භාවයට පත් වෙනවා. අපි මුතුන්වත්ම ඒකට ඇලීමක් අපේ සංකාණයට වැඩිපත් වෙනවා. ඒකට බැඳීමක්, ඒකට ඇලීමක්, ඒක අභිනන්දනයේ කිරීමක්, ඒක ආස්වාදයේ කිරීමක්, ඒක පිළිම දිලගලිය කිරීමක් අපේ මුතුන්වත්ම සිදු වෙනවා. මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම තත්ත්වයක් දකින්න හම්බෙන්නේ නැහැ. මේකේ සතට දිවිලා අපි ඒ කාලයට අවශ්‍ය කරන සත්‍යයක් උද්ගත වෙනවා. ඒක ගැලැක්වීම සඳහා මේ අදිස්ථානයේ සාමත්ම අවශ්‍යයි. මොකද මේ අභිප්‍රමෝදයන් පිටසන් සත්‍යය තුළින් අපට සංස්කාර නිරෝධය දක්නට ලැබේවා කියන අදිස්ථානය. ඒ අදිස්ථානය පෙරට කරලා ඊට පස්සේ අර මම කලින් කිව්වා වගේ සිත දුම්පිට භාවයට පත් කර ගන්නවා සමනිච්චිත පුණ්‍ය තත්ත්වය ගැන කලකලා. මේක ඇත්ත වශයෙන්ම මානින් සත්‍යඥ මේ මානිය ඇති කර ගැනීම සත්‍යඥ අපට සීති කෝපන දේ සම්බුද්ධන්ගේ ඇති කර ගැනීමට හේතු කරන උපකාර වන ධර්මයක්. මේකෙන් කරෝ සත්‍යඥයක් හෝ පස්සද්ධයෙන් කරෝ සමාධියක් හෝ සමාධියෙන් කරව යථා භූත ඥාන දක්ෂණයක් අපට ඇතිවන්නේ නැහැ. ඒක නිසා මේක උපකාරයි. මේ විදිහට පළමුවෙන්ම පිට සතුට කරගෙන කලින් සතුල් අක්ෂරකේ කතෝ පාසලදී කියන කොටස අත්දකින්නවා මට ප්‍රමිතික භාවයේ දැකදක යන ජීවිතේම ආස්වාද සත්‍යාව කියන දක්නට ලැබේවා කියන හිතලා ඒ වගේ පිටකොට ආස්වාදයේ සාස්වාදයේ කිසියම් විසිතේන ඒ තුළ මනින් මද මනින් මද අපේ ප්‍රමෝදයේ මනින් මද එන්නට පටන් ගන්නවා භාවනාව පටන් ගන්නකොට මෙන්නේ අර ටික ටික ටික ගැඹුරින් ගැඹුරට සමාධිය සමාධිය තිබුණ භාවයෙන් සුභාවය කියනකොට ප්‍රමුඛ භාවයක් නිරන්තරයෙන්ම ඉතිීම මතින් මතින් එන්න පටන් ගන්නවා. ඒ තත්ත්වයේ දැක්කට පසුව බලනවා අර දීගමන අසුසන්තෝෂී ගමන අසුසාමීති පදානාදී වශයෙන් වදාළ දීප ආස්වාදා සිටි ආස්වාදත් දකින්නවා සංස්කෘත භාවයේ ප්‍රමෝදයේ දකින්න අත්දකින්න ඒදී අපිට පැහැදිලි වෙන තේින්න පුළුවන් වෙනවා ආස්වාද කරනකොට තියෙන දෙමිත භාවයේ සාස්වාද කරනකොට නෑ ආස්වාද කරනකොට දකින්න සිටි සතුට භාවයේ ආස්වාද කරනකොට තියෙන සතුට වඩා වැඩි ඒකෙත් අපට දකින්න ලැබෙනවා ආශාසේක නිමිති විපස්සේට වඩා ප්‍රමිත භාවයක් අපට යනකොට මැදට යනකොට අත්දකින්නයි කියලා. මිනිස්සුන්ගේ මොකද ප්‍රමිත භාවයේ ඇතිවීම නැතිවීම නිරන්තරයෙන් වෙනස් වෙන ස්වરૂපය මේක දකදක ඉඳලා සබ්බකාය පරිසංවේදී අවස්ථාවට පිට නිවෙනවා. ඉනිදී සබ්බකාය කියන එක අදහස් කරන්නේ ආස්වාද ප්‍රස්වාසයේ නිලම ගැටෙන්නේ අර මුළු කයතම සිට යොමු කරගෙන මා කලින් කියවාගද කරන ලබන විදර්ශනා භාවනා ක්‍රමය. ඒදී අපට දුක්ඛයක් විකාශකින් කියන ආස්වාද ප්‍රසාරයක් වෙනවා ඒක දැක්ම පිටක් වෙනවා නිස්සමිත භාවයක් වෙනවා කියන්න තියෙනවා මේක දැකපතා දැකපතාම අපි ආස්වාද ප්‍රසාර භාවනාවේ මෙතක වෙනවා හිත එන්න එන්නම සතුටටපත් වෙනවා මේ සතුටත් එන්න එන්නම සාන්ත වෙනවා ප්‍රණීත වෙනවා සිහින් වෙනවා සම්පූර්ණ වෙනවා අර මුලදී දැකපු ඕලාරික ප්‍රතිපිට භාවයේ නිදී ඉන්නින්ට සිහිනෙදී ගැටෙන්නේ ප්‍රතිපිට භාවය අපට අත්දකින්නට පුළුවන් එකක් නෙවෙයි වෙන රූප අන්න ඒකත් ඉන්නකොට නැරෙනවට බලනකොට කාය සංකාර සංසිඳන පස්සම්ඥානකාර සංකාරන් සත්‍ය සුක්ඛයෙන් පුළුවන් නිමිති අපට නිවන අත්දකින්නට පුළුවන් වෙන්නේ අපි විස්තර කතා කරන්නේ අද එතකොට ඒ தත්ත්වය අත්දැකලා ඊට පස්සේ නිවනදී අත්දැකා හෝ නොදැකා හෝ සීතිපත් සංවේදී සුඛපත් සංවේදී කියන අවස්ථා දෙකක් කොටස් දෙකකට ගන්න කාරණාවක් නැන්නවා. මේ තීතිය සාහිත්‍යය බොහෝ දුරට ආසන්නයි මේ නිවිද භාවයට. ඇත්ත වශයෙන්ම එකම නෙවෙයි. ඉතින් සංකප්ප ඇතිවීම අර භාවනාවේ නිර්වාණක තීත්‍යයන් නිර්වාණක සත්‍යයක් ඇති ගැනීමකට සමාන නැහැ. මේක පහත් මොනින්ද බොහෝ ආසන්නයි මේ දෙක. මේ දෙකේදී අපට තීතිය වෙනම ධර්මයක්ද, සුතේ වෙනම ධර්මයක්ද, පාමුච්ච කියන එක තීතියට බාහිර තියෙන සත්‍යයක්ද. ඒකත් නිරන්තරයෙන් ඇති වෙනවාය නැති වෙනවාය කියලා අත්දකින්න. මේදී අපට මේක ආකාර විදර්ශනා ඥානයක්ම තියෙනවා කලින් අප විස්තර කරලා තියෙනවා ඒවා නැවත විස්තර කිරීම අවශ්‍ය නැහැ ඊට පස්ව අපි බහින්නේ මොකටද කිස්ස සංඛාර පරිසමයේ අවස්ථාවට මේ අවස්ථාව නම් මේ තුන්වත් අය විශේෂ සැලකිල්ලක් ඇතිව කරන්න ඕනා මේ භාවනා කොටස කරනකොට මොකද චිත්ත සංඛාර කියනකොට ඒකටකින් වේදනාවක් එකටකින් සංඥාවක් දකින්නවා ආස්වාද ප්‍රස්වාදයක් දකින්නවා කයත් පාටකින් දකින්නවා මේක පසුපසින් වැඩ කරන සාමර්ථයක් අපි දකින්නවා කලින් අවස්ථාවේදී මේක අපි අත්දැකීන්නේ නැහැ මේදී ඒක දුක්ඛ සංඛාරයයි අපි බලන්නේ හිතේ තුළ ඇති වෙන ගණිතන අනිත්‍ය ධර්ම ඇතුලින් අපට තේරෙන්න පටන් ගන්නා මේ වේදනාවට නැත්තම් සීතියට සුඛයට සාමුද්‍යයට සිදු ඇලීමක් ගැටීමක් වෙනවා කියලා අපිට ප්‍රඥාවෙන් සින්නු කර දෙනවා. මේ සින්නු කර දෙනකොටම අපට දුක්ඛ සමුදය සත්‍ය මෙන්න කියලා හදවත ඇතුලින් එන්නට ගන්නවා. දුක්ඛ සමුදය සත්‍ය දකින්නකොටම මේ සිත්පකරණයේ බුද්ධලා දේශනාවේ සඳහන් වෙනවා ඒ දේශනා හැමෝටම එක සත්‍යයක් දකින්නකොටම අනිත් සත්‍ය තුනක් નિરાයාසින්ම අපිට දකින්නට පුළුවන් වෙනවා කියලා. මේකටත් ඇත්ත වශයෙන්ම මට විස්තර කරන්න ඕනකම තිබුණා. නමුත් විස්තර කරන්නේ මොකද ඒ විස්තර කළොත් සමහර විකාර පිළිපදි දෙකතියේ තියෙන තුන්වතාවයේ විදිහට ඒක පරිබෝධ කර ධර්මයක් වෙන්නට පුළුවන් නිසා. ඊළඟට මේ මාර්ග චතුරාර්ය සත්‍ය මෙතනින් අවබෝධ වීගෙන යනකොටම චිත්ත සංඛාර සංසිඳී යන තත්ත්වයක් ඉදී උද්ගතින්නට පුළුවන්. මේ චිත්ත සංඛාර සංසිඳී යනකොටම නිදුම සංස්කාර සංසිඳීලා නිවන නිසි දිස්සක් දකින්නට පුළුවන් මේ භාවනාවට. ඒවා යම් කිසි කෙනෙක් නිවන් දැකලා ඉන්න අය මෙතන සිටිනවා ඒ අය එක එකක් අධිෂ්ඨාන කරලා Taman ලැබපු ඵලයට මේ සත්‍යය පිළිපත් වේවා කියලා මේ භාවනා කොටස් එකකින් එකට කරන්න අපි කියන ධර්මයේ සත්‍යතාවයේ ඉදාට සංසාන තුළින්ම අත්දකින්නට පුළුවන් වෙයි. ඒක තුළින් සමන් ලැබූ මාර්ගයේ අත්දකින්නවා වගේ පහසු නෑ ඊළ මහත්යක් අත්දකින්නට හේතුව ඒකට අවශ්‍ය තවත් ධර්ම කොටස් වර්ධනය කරගන්නට අවශ්‍ය නිසා මේ සියලු ධර්මයන් සමන්තම අවබෝධ කර ගැනීමට පහසු වෙන අන්දමට උපකාර වන අන්දමතිය අතාවතුමා ඒක තාටකලේ සමන් ලැබූ මාර්ගයම මේ මේ එක් එක් කොටස් වලින් අත්දකින්න උත්සාහ කරනවා අපි නිදින වස්තම මේ ආකාර ආනාපාන සබ්භාවනාව පිළිබඳ යථා අවබෝධයක් අපි අත් දකින්නවා ඊළඟව භෝධයේ ඉතිරියට යෑමට අපට උපකාර වෙනවා තව තවත් සුන්ද තව තවත් ගැඹුරින් මේ පංචස්කන්ධ දෝෂය අත්දකින්න අන්න ඒ විදිහට චිත්ත සංඛාර සංසිඳීමේ මේගාගේ ගමන් කරනකොට සමන භාවනාව මේදී අපේ අදිස්ථානය අපි අපේ මනසකාරය ඒ පැත්තට යොමු වෙලා තිබුණේ නැති නිසා දැන් අපට සෑම චිත්ත සංකාමයේ චිත්ත පිළිබඳ සෑම ධර්මයක්ම අත්දකිනවා නමුත් ප්‍රනිදිත භාවයෙන් යුතුව චිත්ත සාසකින් යුතුව මේක අර කියන්නේ කියන විදිහට සමිත වශයෙන් හෝ විදර්ශනා වශයෙන් දෙආකාරයෙන්ම බලන්නට පුළුවන් ඒක නේද විස්තර කිරීම අවශ්‍ය නැහැ එතකොට එහෙම කරනකොට අපට අවබෝධයක් ඇති වෙනවා කලින් දවසේ මේ කීපී අපේ අත්දැකීම් නැහැ පාමුද්දී අද මොකද අත්‍යක්කී අන්න හේතුව දකිනවා මානසිකාර මූලක හේතු මානසිකාර සමුදය කියන එක. කියන්නේ මෙනෙහි කිරීමක් ඇතිවීම නිසා මේ පැත්තට ලැබුණු වීමක් පිට යොමු කළ නිසා සාමජ්ජයේ සම්මුතිත භාවය මතු කර කරා දෙනවා. මේක දකිනකොටම ඉතින් අවබෝධ වෙනකොටම ඒ මානසිකාරය නැති කරනවා. නැති කරනකොටම සාමජ්ජි භාවයක් නැති වෙනවා. නැවත මානසිකාරයේ ඒ පැත්තට යොමු කරනකොට නැවත සාමෝධිය දකින්න. අපිට පැහැදිලිව අවබෝධයක් දැකෙනවා මේ මානසිකාරයේ කියන වැදගත් භාවය. මෙහිදී අප වචනයක් කියන්න ඕන මානසිකාර නිරූධිය කියලා. ඇත්ත වශයෙන්ම මේක පොත්පත් තුළ නම් අහලා දැකලා කියවලා නැති වචනයක් වෙන්න පුළුවන් මටම ආවේන්තු මගේම ශබ්දකෝෂයේ තියෙන වචනයක් මනස්කාර නිරූධිය ඒක බොහෝ දුරට අපේ ස්ථේෂන් කර ගැනීමටත් නිර්වාණ අවබෝධය කර ගැනීමටත් හේතු වෙන නිසා ඒ පිළිබඳ අපේ වචන කීපයක් කතා කරන්නම් පැහැදිලිව තේරුම් ගන්න. එතකොට මේ මානසිකාරය කියන්නේ සිත මෙහි කිරීම යොමු කිරීම ගැන සිතයක් අරමුණක් දෙසට ඒක එක්ක අතීතයක් නැත්නම් වර්තමානයක් නැත්නම් අනාගතයක්. එතකොට වර්තමානයේ අපේ ඉන්ද්‍රිය හයක් තියෙනවා චක්කුසුත් දාන දිවවා කාය මන කියලා ඇසකන නාසය දිව ශරීරයේ මනස මේවෙන් ඇහැට ගෝචර වන්නේ වර්තමාන රූපයක් පමණයි අරමුණු වන්නේ අතීත අරමුණු රූපයක් අපේ ඇහැට රූපාරම්මණයක් වශයෙන් අරමුණු වන්නේ අනාගතයේ තියෙන රූපයක් අරමුණු වන්නේ මේ මොහොතේ පවත්වන මේ ප්‍රතිස්පන්න මේ මේ වර්තමානයේ පවත්න ආරෝපයක්ම පමණයි ඇහැට අරමුණු වන්නේ කනද වර්තමානයේ පවත්න ශබ්දයක්ම පමණයි අරමුණු වන්නේ අතීත ශබ්දෝ අනාගත ශබ්ද අරමුණු වන්නේ නැහැ නාසයටත් එහෙමයි දිවටත් එහෙමයි ශරීරයටත් එහෙමයි එතකොට ඒ පංචේන්ද්‍රයට අමතරව මනසට පුළුවන් අතීත දේවල් අරමුණු කරන්නට එක්කෝ අනාගත දේවල් අරමුණු කරන්නට මෙන්න මේක ඉතාම ගැඹුරු කාරණාවක් නමුත් ඉතාම ලේසි වචන ටිකක් පහසෙන් තේරුම් ගන්න පුළුවන් වචන ටිකක් අනාගතයේ අතීතය ගැන අපි යම් කිසි දෙයක් මෙහි කරේ නැත්නම් අතීතයේ කිසිම වැදගත් භාවයක් අපිට නැහැ මින් අතීතයේ පිළිබඳ යම් තාක් වැදගත් භාව තියෙනවා නම් තියෙන්නේ අපේ මනස ඒ දෙසට යොමු කිරීම නිසා පමණයි. එහෙම යොමු කිරීම කරවිච්ච ගමන් අතීතේ කුලීතනම් වැදගත්යක් තිබුණත් අපට ඒයින් සත්‍යයකටවත් ප්‍රයෝජනයක් නෑ. මේ සත්‍යය පැහැදිලිව අත්දකිනවා. එතකොට අතීත දෙයක් අපි මෙනෙහි කරනවා කියන්නේ මොකද්ද? අතීත දෙයක් පිළිබඳ සංඥාවක් දැන් වර්තමානයේ තුල පවතිනවා. ඒ සංඥාව අල්ලගෙන විචක්ෂමාලාවක් ඇති වෙනවා සංස්කාර ගොඩක් ජනිත වෙනවා කියලා. මේක සුළු වචනයක් නමුත් ගැඹුරු තේරුමක් මෙහි තියෙනවා. එතකොට අතීතය කියන්නේ මොකද්ද? වර්තමානයේ තුල පවර්ණා සංඥාදිකයන් සංඥා සංකාර වෙන දේවල්. සායිතික ධර්ම ඇති නැති යාම. එතකොට මේක ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්නකොට අතීතය කියන එක නිකම් මොකද්ද කියලා හිතෙනවා. නිකන් සංඥා මාත්‍රයක් පමණයි. ඉතිරි මාත්‍රයක් පමණයි කොයිතරම් අතීතේ වැදගත්කමක් තිබුණත් ඒව නැති වෙලා වැඩක් නැහැ. අපේ సంతාන අතීත තුළ මේ අවබෝධය ප්‍රත්‍යක්ෂ වශයෙන් දකිනකොට අතීතේ කරා දුවන සිට එතනම කැපිලා නවතිනවා. ඒ අතීතේ කරා දුවන සිට තිබෙන තාක්කල් අපේ සිට එකසර ගන්න අමාරුයි. ඒක අපි ඕනකමින් ඇති කරගන්නේ. නමුත් මේ ප්‍රත්‍යක්ෂ අවබෝධයේ දකිනකොටම අතීතේ කරා සිට දිවීම එතනම නතර වෙනවා. ඊළඟට අනාගතය ගැන සිතීම අනාගතය ගැන අපි හිතනවා කියන්නේ මොනවද? ඒ අනාගතය පිළිබඳ සංඥාවක් ඇති කර ගන්නවා මොකක් හරි ඒකට අනුකූලව සංස්කාර ගොඩක් පිටිවිලි ගොඩක් ඇති කර ගන්නවා ඇත්ත වශයෙන් මේවා කොහෙද ක්‍රියාත්මක වන්නේ මේ හදවත තුළ වර්තමානයේ එතකොට අතීතයත් වර්තමානයට සම්බන්ධ වුණා අනාගතයත් වර්තමානයටම සම්බන්ධ වුණා අනාගතය කියලා අපි මෙතෙක් ගොනුවට කරගෙන සිටියේ මොකද්ද? වර්තමානයේ තුල ජනිත වෙන සංස්කාර සංඥා සංඥා ස්කන්ධයක් කියන එක අවබෝධ වෙනකොට ඒ පිළිබඳව තියෙන අති අනාගත සංස්කාර නිරුද්ධ වෙනවා. මේ අය සමාධිමත් හිතක් තියෙන අය සිටිනවා නම් මේක අත්දකින්නට හිත සමාධිමත් කරන්නට අතීතයේ සිදුවිච්චයක් එවැනිම මන මෙහි කරන්නට සමාධියේ සිටී. එක්කොතන ඒ ක්ෂණයෙම අවබෝධ වෙනවා අර සමාධි මට්ටම එතනම දිවි යනවා හිතට බර හිතට දුක හිතට පරිලාහයක් දැනෙනවා කොයිතරම් ප්‍රණීත අනාගත අතීත දෙයක් සිහිපත් කළා එතකොට අපට පැහැදිලිවම අවබෝධ වෙනවා අතීත සංඥාවක අතීතයේ කරා සිට දීමේ කාන්ත දුක්ඛ සත්‍යයක් නේද මේක ඇයි අපි ඇති කරගත්තේ කියලා මේක අවබෝධ වෙනකොට තමයි අතීත සංඥා නිරුද්ධ වී යන තත්ත්වෙ උදා වෙන්නේ. මෙවකින් සිත සමාධිමත් කරන්නට පුළුවන් කෙනෙක් සිටිනවා නම් මේ සමාධියේ සිටගෙනම අනාගතය ගැන සිතිවිල්ලක් ඉහිපත් කරන්නට ඒක සිහිපත් කිරීම කුසල හෝ අකුසල හෝ ආට කමක් නැහැ. විශේෂයෙන් කුසල් කරන්න අතර හිතන්නේ පා කුසල් සංස්කාරය සිහිපත් කළත් එබැලම සමාධිය කඩාගෙන හැලෙනවා, එබැලම සිත බර වෙනවා, එබැලම සිතට දුකක් දැනෙනවා, සාන්ත ප්‍රණීත මුද්ද සමනීය භාවය නැතිලා යනවා. එතකොටම අපට පැහැදිලිවම තේරෙනවා මේ සංස්කාර අනාගතේ කරහා දිවිමින් ඇතිවීම කොයිතරම් දුක්ඛ සත්‍යයක්ද මේක මේ දුක්ඛ සත්‍ය නෙමෙයිද අපි මේවා පසුපසු එළව එළවා කර තබාගෙන බැඳ බැඳ ගැට ගැට ගැනීම ගමන් කලේ කියලා. එතකොට ඒ කාටකින් දුක්ඛ සත්‍ය අනිත් පැයෙන් සමුදය සත්‍ය දකින්නකොට මේ අනාගත සංස්කාරات අතීත සංස්කාරات අනිවත් කියලා චිත්ත වර්තමානයේ පවතිනවා. යම් කිසි කෙනෙක් විමුක්ති සිතක් උදා කරගෙන ඉන්නවා නම් ඌට හිත සිදුවෙන්නේ මොකද්ද කියලා හිත දිහා බලනකොට හිත නිකන් ඉස්සරෙන් නිකන් නිරායාසයෙන්ම සමාන්ත වෙලා සංපත් වෙලා යනවා මොකක්වත් හිතින් දෙන්නේ මොකද අනාගත සංස්කාරයේ නිහිත කරලා තියෙන නිසා මේක නිසා බුදු පියාණන් වහන්සේ මෙහෙම ලක්ෂණ දාසහන් දේශනා කළා ඒක මම හරි නිදි මේ මතක් වෙනවා මේ වෙලාවේ අසීසං නාමහා ධමේය නක්කති සංකේ අනාලතං යද සීතං වහිනන්තං අප්පත් සංච අනාලතං බුදු පියාණන් වහන්සේ මේක දේශනා කළේ වික්ෂුන් වහන්සේලාට වැඩිපුර මෙහි ඇතත් නූත්‍යයි භවනා කරන කාලයේ තිබෙනවා අතීතං නාන්වා තමෙය අතීතේ පසුපස හිත දෝවන්නට එපා නක්පටිකංකේ අනාගතං අනාගතය බලාපොරොත්තු වන්නට එපා. විසින්වත් ඇයට අනාගතේ බලාපොරොත්තු වෙන්න නැතුව බෑ. නමුත් භවනා කරන කාලය තුල මේ කොටස් දෙකෙන් අයින් වෙන්න ඕන අතීතේ කරා දුවන සිතුවිලි අනාගතේ කරා දුවන සිතුවිලි දෙකම අනාගතපටිකංකේ අනාගත අනාගතයේ බලාපොරොත්තු වෙන්න එපා මේ නිර්වාණය අවබෝධ කර ගැනීමේ අදහස අනාගත බලාපොරොත්තුවක් ඒකත් අත්හරින්න නිවන් අවබෝධ කරගන්න ඕනේ කියන හැඟීම තියෙන තාක්කල් නිවන අවබෝධ වන්නේ නැහැ. නිර්වාණ අවබෝධය ඇතිවන්නේ අපි බලාපොරොත්තු වූ වේලාවක. ඒක අප ඒකට සුදුසු අවස්ථාවකේ ඉබේට ඉදී ඒ අල බලාපොරොත්තුක් තිබුණොත් අනාගතයේ අපේක්ෂාවක් තිබුණොත් ඒ අපේක්ෂාවම පරිපූර්ණ කර ධර්මයක් වෙනවා. ඒක පැහැදිලිවම අප දන්නා කාරණාවක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනයි ගාථා ලැබකින් සම්පයිනන්තං අතීතයක් යමක් තිබුණා නම් පයිනන්තං ඒක මෙහැරිලා ඒක විනාශේලා අපත්තං ඥානාගතං අනාගතේ පැමිණිලා නැහැ එයින් දැන් දේශනා කරනවා පච්චුප්පන්නංච යෝ ධම්මං සත්‍ය සත්‍ය විපස්සති වර්තමානයේ ඇති වෙන ධර්ම සත්‍ය සත්‍ය විපස්සති එතනම එතනම විපස්සනාවට නඟනවායි කියලා. ඒ කියන්නේ ඒ වගේ ධාතා සම්පූර්ණ කරන්නේ අසං දීනං අසං කුප්පං සම්විද්වාමන දෝධිය කියලා මේක මධ්‍යමිකයි කියන සූත්‍ර පාඩයක්. මම හිතන්නේ බද්දේකවත් සූත්‍රවලයි තියෙන සූත්‍ර පහ හයක් තියෙනවා ඒක කියන්නේ සූත්‍රය කියනවා. එතකොට වර්තමානයේ ඇති වෙන ඇති වෙන ධර්මම එතනම එතනම විපස්සනාව ළඟනවා කොහොමද විපස්සනාව ළඟන්නේ ඇති වෙන ධර්ම නැති වීම දකිනවා උදේ දකිනවා වැරදි දකිනවා ඇති වෙන හේතුව දකිනවා හේතුන් නැති වෙන උත්න කිරීමක් දකිනවා මෙන්න මේ විදිහටයි අපේ භාවනාව කරගෙන යන්න ඕනන්නේ එතකොට අනාගත සංස්කාර අනාගත පිළිබඳ මානසිකාරණය සිද්ධ වෙනවා වර්තමාන අතීතයේ පිළිබඳ ඒවා නිරුද්ධ වෙනවා අනාගතයේ පිළිබඳ ඒවා නිරුද්ධ වෙනවා වර්තමානයේ තියෙන අරමුණු කෙරෙහිම එතනම එතනම ඇදී ඇදී නැතිනම් බල බල අපිට තේ බලනවා. නිවිතිත් අපිට පේනවා අර ප්‍රීතිය වගේම මානසිකාර ප්‍රතිබද්ධයි, පඤ්ඤතිකාර මූලකයි, පඤ්ඤතිකාර සමුදයයි මේ සංඛාර ඇතිවීමට කියලා. මොකද මෙතන රූපයක් දැක්කට පස්සේ මන් නිකන් ඔහොම බැලුවා ඇති වෙන ඉවරයි. ඕක දැන් අල්ලගෙන මෙනෙහි කරලා මේ ගැහණියක් කියලා අත්න රූපයක් කාන්තාවක්ගේ තරුණියක් කියන මානසිකාර දීපත් කරන්න කියොත් තමයි දැක දැක ගිහින් දිගින් දිගට සිටින පරම්පරාව ගමන් කරන්නේ දැකීම මාත්‍රයෙන් අර කලින් දවස් කිව්වා වගේ මෙතන නවතිනවා නම් අනාගතයේ මේ වර්තමානයේ පවතින සංස්කාර ජනිත වීම නතර වෙනවා මේ විදිහට අරමුණු එනින අරමුණු කෙරෙහිම මෙනෙහි කර කර යනකොට වර්තමාන මානසිකාරක් සිදුවෙනවා එතකොට ඒකාන්තයෙන් අතීත මනසිකාර නිරුද්ධ වුණා අනාගතයේ මනසිකාර නිරුද්ධ වුණා වර්තමාන මනසිකාර නිරුද්ධ වෙනවා අන්න ඒ අවස්ථාවේදී ගැඹුරු සමාධියකට විතරපත් වෙනවා විදර්ශනා සමාධියකට මේක සමත සමාධියක් නෙවෙයි මහා ගැඹුරු සමාධියක් ඒ තුල තියෙන්නේ මුළු ලෝකයම කියලා ගන්නට ඒ පවත්නා ශූන්‍යතා දර්ශනයක් ගැන දර්ශනයක් සහ ඒ දර්ශනා පිටක් පමණයි ඒ දෙතීරුම් ගැන පිටක් පමණයි එතකොට ඒ දෙසම අපි බලාගෙන ඉන්නා මේ භවනාවේ. ඒ බලාගෙන ඉන්නකොට ඒ දකින්න සිත ඇති ඇති නැති නැති යනවා. ඒකට දකින්නකොට ඇති නැතිවීම දකින්නකොට අපේ සාමුද්ද කියන ප්‍රමුදිත භාවයේ පැත්තට යොමු කළ ප්‍රමුදිත භාවයත් එක පහසම ඇති වෙනවා. මේ ප්‍රමුදිත භාවය නැති වෙනකොට මේ මනස්කාරය නැති වෙනකොටම ප්‍රමුදිත භාවයක් නැති වෙනවා. මේදී පැහැදිලිවම අවබෝධයක් ලැබෙනවා. සිතක් මේ ප්‍රමුඛිත භාවය ඇති වෙන්නේ සිතත් එක්කම වේදනාව ඇති වෙන්නේ සිතත් එක්කම සංඥා ඇති වෙන්නේ සිතත් එක්කම කියලා. හරියට මේවා නැති වෙන්නේ එකක් සිතත් එක්කම මරාගෙන මැරෙන මිනිසුන් වගේ. සමනුත් මරාගෙන අනනුත් මැරෙන මිනිසුන් වගේ සිත ඇති වෙන්නේ සිත සමග තියෙන අනිත් ධර්මත් එක්කම මර මරා මරාගෙනමයි. මේකදී ඇත්ත වශයෙන්ම නිත්‍යතාවක් කල සිලේ වංගුච්චිත සංයතාවක් ඇති වෙනවා. එහිදී රූපයේ කෙරෙහි කලකිරීමක් ඇතිලා ඕ අනිත්‍යතාවයේ ගැටලක අපි භාවනාවේ නිරත වුණොත් එතකොට අපට මෙන්න මේ චිත්ත සංඛාර සියලුම සංස්කාර නිරුද්ධ වෙලා නිවී යන සත්‍යයක් අත්දකින්නට පුළුවන් වෙනවා. එදා අපට නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න ඉඩ අපට පුළුවන් වෙනවා. දැන් මේ දේශනාව අපි මෙතනින් නවත්තමු 9:10ක් වේලාව නිසා අද අඩු වශයෙන් විනාඩි 55ක්වත් භාවනාවේ නිරත වෙන්න ඒ නිරත වෙන ගමන්ම මුලින්ම හිත සතුට කරගන්න වෙනදාට වැඩිය අද තේකින් අත්යගේ సంతාන තුල ඒකබ්දතාවයේ ඒකාන්තයෙන්ම ජනිත වේවි මේ විදිහට කටයුතු කළොත් වෙනදාට වැඩිය වේදනාව ඉවසගෙන වෙනදාට වැඩිය කාල වේලාවක් භාවනාවේ නිරත වෙන්නට හැකියාව ලැබෙයි ඒ වගේම වෙනදාටත් වඩා අපි මේ කියපු ධර්මයන් ටිකක් හෝ අවබෝධ කර ගැනීමේ ශක්තිය මේ හිම්මත් අයට අද උදා වේවි. ඒ සීන දීවා කියන කාමික කිත්තේ පෙරදරි කරගෙන අපි ආශිර්වාද කරනවා මේ හිම්මත් අය විනාඩි 55ක් තිස්සේ භාවනාවේ නිරත වන්නේ. සංදේශස්ස දක්ෂානම් ඒ සියලු මුකුසල් වර්තනාන් මේ පිළිවෙලේ නාතිකාදීන්ද ඒ වගේම දෙවියන් සහිත දක්ෂිණෝචයන් සහිත සතරලෝක සත්‍යයන් වල අනුමෝදන් කරවමු ඒ භාෂා කියලා. ආකාශත්තාජ දෙමත්තා දේවා නාමං කාශං සම්පදං සදානං සතිදීවා သမ္ဘောနာတိယံသာဝေသံသမ္ဘောနာတိယံသာဝေသံ මේ පුණ්‍ය ශක්තිය බලෙන් අපිට කිසිදාක බාලමික සංගයා සුභාද යන වියස්යන දේවා වාසකයි මාත්‍රේ දේවා ඒ සම්පූර්ණ නිවන් සම්පූර්ණ මේ කුසලයේ තියෙන අත්පත්ේ වාක්‍යයෙන් ප්‍රාර්ථනා කරේ නාතිං සංගමේ නාමේ බාල සමාධි සම්මානෝ යමී සම්මානාරවත්‍යාමෝ අපේ අර සුද්ධාතාව පිළිබඳව කියන්නේ යෝගාදින සේවිතං නන්දාපතානි සත්තාරෝ ධම්මා වත්ති ආයු පන්නේ කම්බලං ආයුරෝග්‍ය සංපත්තිය සම්බේ සංපත්තිය විච්ඡේ අතෝ නිබ්බාන සංපත්තිය නාතු සම්මිදේ සම්බුනාදීන සමාස්තිවා සබ්බතකලා ඒ ප්‍රකාශ කරන විට අතීත අනාගත මනසා වේදය මනසමානීය පිට පවතින අවස්ථාවක් මේ හිතේ ඇතිවීම නැතිවීම බලබලා මෙන්න කියලා අප ප්‍රකාශ කරනකොට ඉන්නවා කියනවා. එහෙම බලබලා ඉන්නකොට ඒ මානසිකාරය නිරුද්ධ වෙන්නේ මේකේ කොමනේ කියන අවබෝධය ඇතිව සම්මා අවබෝධය වෙනවා. මේක සාක්ෂියකදී මේ තුන්වත් අය තව තවත් උනන්දු කිරීම සඳහා මේ පින්වත් අයටත් මේ භාවනා ශාලාව තුළදීම මේ ධර්මයේ අවබෝධ කර ගැනීමේ ශක්තිය තියෙනවා. අප මෙතෙක් කළ දේශනා සාවධානව ඒක ගැඹුරින් ඒ වගේම ප්‍රඥාවෙන් දෙකව ඇසුවා නම් අදුම වශයෙන් සෝවාන් මාර්ගයවත් සීගත කිරීමට තරම් අවශ්‍ය වන කරුණිකුට දැනෙත ලැබිලා ඇති. ඒ වගේම ඒ භාවනාව මෙතෙක් කරගෙන ආවනම් මේ ඉදිරියේ ජීවිතයෙන් ලැබෙන භාවනා කොටස් වලදී මේ සිනමත් අයට මේ ධර්මය අවබෝධ කරගන්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම සතුට විශ්වස කරනු ලබන අනිච්ඡානුපස්සනාව ඒ කියන්නේ ධර්මානුපස්සනාව කොටසින් කරනකොට කරනු ලබන අනිච්ඡානුපස්සනාව, විරාගානුපස්සනාව, නිරෝධානුපස්සනාව කියන ඒ දේශනා තුළදී මේ බොහෝ දෙනෙකුට බොහෝ සමහර විට ධර්මයේ දකින්නට පුළුවන් වේවි කියන වාසනාවක් සියුදා වේවා කියන ප්‍රාණික සාස්ත්‍රයේ ඇතුළ අපි මේ දේශනාව ආරම්භ කරන්නේ. එතකොට මේ පින්වත් අයත් අන්‍ය විහිද නොවි සිත කියන ධර්මයේම අනුවම යොදවමින් මේ කියන ධර්මයේ තමන්ගේ සංසාරයේ තුල ක්‍රියාත්මක වෙන ආකාරයේ දක්මින් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා අප මුලින්ම ඉල්ලා සිටිනවා. එතකොට අද විස්තර කරන්නට තියෙන්නේ චිත්තානුපස්සනාවේ තුන්වෙනි අවස්ථාව. සමාධාන චිත්තං අස්සතිස්සාමයේ සිත්තේ සමාධාන චිත්තං අස්සතිස්සාමයේ සිත්තේ කියන අවස්ථාව. එතකොට සමාධාන චිත්තං කියන්නේ සමාධිමත් චිත. ඒකද බවට පත් වූ චිත කියන අදහසයි. මේකේ අටුවාවේ මේක විස්තර කරනවා සමාදාන චිත්තං කියන්නේ දෙලින්ම ධ්‍යාන සිතක්ය. ඒ ධ්‍යාන සිත සමවැදිලා ඒ නැගිටලා ඒ ධ්‍යාන සිත කය වය වශයෙන් ඇතිවීම නැතිවීම වශයෙන් සිරවිදී සිරවිදී සිරවිදී යන ආකාරයේ දකින්න විට විදර්ශනාව තුළින් ඒක සමාධියක් ඇති වෙන අය ඒ සමාධිය දකින්නේ ආස්වාද ප්‍රසආද භාවනාවේ කරමින් ඉක්මනට කියන අදහසයි අටුවාව දක්වා තිබෙනවා. මේ අදහස අපගේ බුදු පියාණන් වහන්සේ දේශනාකට වදාළ සූත්‍රවල දැක්වෙන කරුණු වලට ටිකක් ප්‍රතිවිරුද්ධයි. අපි එක එක කරුණු විශ්ලේෂණය කරන්නට යනවා නම් පසුව ඒ කියන කාරණාව මේ තුනත් ඇයි කියන්නේ. මේ ක්‍රමයේ අනුගමනය කිරීමත් සුදුසු බව අපට වැටහෙනවා නමුත් ඒකෙම කියන්නට කිසිදයක් මාදන්නේ නැහැ. ඒ අතිවාම කියයි. එතකොට අපගේ අදහස සමාදාන කිස්සන් කියන එකේ අපි අදහස් කරන අදහස නම් විවිධ සමාධිමත් සංහැම එකක්ම මේ සමාදාන කිස්සන් කියන එකට අනුගතගත වෙනවා. ඒ කියන්නේ ඉස්සර නාම ආස්වාද ප්‍රසාර භාවනාවේ ඒ අරමුණින්ම සිත නැවත නැවත යොදවනකොට සිත විස්සිත නොවේ. ඒ ආස්වාද ප්‍රසආස මතම දීපන්නට පුළුවන් වෙන විට පරිකම්ම සමාධිය කියන අවස්ථාව උදාරනවා. ඒකද කියන්නේ පරිකම්ම සමාධිය කියලා. ඒ පරිකම්ම සමාධියත් මේ සමාධාන චිත්තං කියන එකට ඇතුළත්. මේ පරිකම්ම සමාධියේ සිට නැවත නැවත ඒක වඩන විට හිතට නිමිති පහළ වෙන උත්සාහයෙන් සිතට බාහිර නිමිති ගැනීම අන්නේ නිමිති පහළ වෙන අවස්ථාවට කියන්නේ උපචාර සමාධි කියලා. මේ උපචාර සමාධි අවස්ථාවත් මේ සමාධාන සිතන් කියන රටට ඇතුළත් වෙනවා. නිමිත්ත වශී කරලා ඒ මහාචාර්ය සිත දිනුවටපත් කරපු පුද්ගලයෙකුට පළවෙනි දෙවෙනි ආදී ධ්‍යාන උපදවා ගන්නට පුළුවන් ඒ ධ්‍යාන අතන නිමිති අපි කියනවා අර්ථනා සමාධිය කියලා. ඒ අර්ථනා සමාධිය මේ සමාධන සිත්සන් කියන එකට ඇතුළත්. ඒ වගේම මේ අපර සිතිවිට මේ සමාධිමත් එකක් නැති වුණත් මේ පංචස්කන්ධයේ පවත්නා වූ ඇතිවීම සහ නැතිවීම දෙකමින් අනිත්‍යතා දර්ශනය තුළින් අනාත්මතාවය දක්වමින් භවනාදී දෙදින විට ක්‍රීතේ සමාධිය කියලා සත්‍යයක් උද්ගත වෙනවා ඒකේ අදහස් හමුවන හමුවන සෑම අරමුණක්ම අතපසු නොකර නොකර ඒ අරමුණේ ඉන්න සිට පිහිටුවමින් ඒ සියලුම අරමුණු කෙරෙහි නැදහත් සංඛාර උපේක්ෂාවෙන් යුතුව අනිත්‍ය වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ දකින්න භාවනාවේ යෙදෙනින්ට ඇතිවෙන සමාධියක් ඒක අර සමත සමාධියට වැඩිය බොහෝ ප්‍රබලයි බොහෝ ගැඹුරුයි අන්න ඒ කලික සමාධියක් මේ සමාදාන චිත්තන කියන සත්‍යයට අයිති වෙනවා. තවත් සමාධියක් කියනවා අනිත්‍ය සමාධිය. මොකද අනිත්‍ය සමාධිය කියලා ඒකට කියන්නත් පුළුවන්. ආනන්තරික සමාධිය කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ අර අතන සූත්‍රයේදී දේශනා කළේ සම්බුද්ධ සික්ඛෝ පරිවන්නේ ඒකෙන් සමාධි මානන්තරිකන්නේ මාවෝ සමාධිනා සීල සමෝන විච්ඡති කියලා. බුද්ධ හේතු බුදු පියාණන් වහන්සේලා විසින් දේශනා කරන ලද ආනන්තරික සමාධිය නම් වූ සමාධියක් ඇද්ද? ඒ සමාධිය තරම් මොගැති. හේතු ඒ සමාධිය සමෝ අන්‍ය සමාධියක් නෙමෙයි කියලා. මේ දෙවිස්සල්ලා රකින්නක් කෙනෙක් පීතියේ අනිත්‍යතාවය සහ නිරෝධිය දකිනින් සමලැබුණේ ඒ ආනන්තරික සමාධියයි. මේ ආනන්තරික සමාධිය තුල ඉඳගෙන මේ මනසකාර භාවනාව අපට යොමු කරන්න බෑ. ඒ ආනන්ද සමාධිය හැර අනිත් සියලුම සමාධි මට්ටම් මේ භාවනාව තුළින් අපේ මනසේ මනසකාරයට අපේ භාවනා ආරම්භණයට ආරම්භණයක් වශයෙන් ගන්නට අපට පුළුවන්. එතකොට මේ තුන්වත් අයට ටිකක් සැකයක් මතුවෙන්නත් පුළුවන්. සමාධිමත් සිතක් ධ්‍යාන මට්ටමක පවත්නා සිතක් සිත බලමින් කොහොමද මේ භාවනාව අපි කරන්නේ මොකද සමාධිය කියන්නේ හිතලක් වාගේ කියන තැනක් කය ඉස්සරව පවත්නා තැනක් සසල සසල භාවයේදී දොරව නිසලව ස්ථාවරව ස්ථාපිතව පවත්නා තත්ත්වයක් කියලා. සමාධියක එහෙම ස්වરૂපයක තියෙන සමාධියක් තියෙනවා. කිසි දෙයක් ඇති කරන්නට බැරිව නැති පිළිමයක් සිබ්බාසේ කලක් සිබ්බාසේ දී කොටයක් සිබ්බාසේ ශරීරේ පවතින සිට නිතර උපාසනා සමාධියක් තියෙනවා මේ සමාධිය බොහෝ දුරට සමත පාදක වශයෙන් ලැබෙන සමාධියක් අපේ මේ විදර්ශනා භාවනා මාර්ගය අපගේ මේ විදර්ශනා ආනාපාන සමාධිය භාවනාව තුළින් සුද්ධ කරන සමාධිය එහෙම එකක් නෙවෙයි ඒ සමාධියේ සිටින්ම සමාධි මට්ටමේ තියෙන පවස්ථාපනය අනිමින්ම මේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ ආදී ත්‍රිලක්ෂණයන් අවබෝධ කිරීමට පුළුවන් වෙනවා දකින්නට පුළුවන් වෙනවා මේ තුන්වත් අය අතර එහෙම කීප දෙකින්ම කාන්තාපස්සේ පුරුෂකත්වයේ සිටිනවා එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ගතාභූ මේ සමාහිතෝ ගතාභූ සංඛජානාති කියලා සමාධිමත් එකක් ඇතිවම යථා භූතං පජානාති ඇත්ත ඇතිසැකියෙන් දකිනවා. එතකොට මේ සමාධිමත් එකක් ගලක් සිද්ධවාගේ පස්සයක් නම් විසල පස්සයක් නම් අර බුද්ධ දේශනාවේ නිසුදු විස්කල අර්ථ ශූන්‍ය දේශනයක් බවට පත් වෙනවා. මොකද සමාහිතෝ යථා භූතං පජානාති කියලා. මේ සමාහිත මනසිතකින් මේ දකින්න ලබන යථා භූතේ මොකද්ද? ඒක තමයි භාවනාවට අවශ්‍ය වෙන නිර්වාණය අවබෝධ කිරීමට අවශ්‍ය වෙන කරුණු ටික යථා පරිදි දැනීම. ඉතින් ඒ ගැන නැවත සිහිපත් වීමක් සිදුසී කියලා මට හිතෙනවා. මොනවද යථා භූත වශයෙන් අපි දකින්නට ඕනන්නේ? විශේෂයෙන්ම මේ පංචස්කන්ධයෙන් රූපස්කන්ධය ගත්තොත් මේක පතවි ආපෝ තීජෝ වායෝ වශයෙන් ධාතු කොටස් හතරක් වශයෙන් දකින්නට පුළුවන් වෙන සෝනා ඒ ධාතු කොටස් හතරේ සත්‍යය කුද්දලෝ නැත බාහිර වායෝ පතවි ආපෝ තීජෝ වායෝ හා සමානම මේ අභ්‍යන්තර වශයෙන් මේ කලී පවත්නා පතවි ආපෝ තීජෝ වායෝ කොටස් හතර සමයි කියලා කන කරන්න පුළුවන් වෙන සෝනා බාහිර වශයෙන් සත්‍ය කුද්දලෝ නැ මේ වස්තුන් වල කියන ධාතු මේ ශරීරයේ ධාතු සමතනමට පුළුවන් වෙන්නට ඕන. මේ විශේෂවම පවත්නා වූ යම්තා දේවල් ඇත්නම් ඒවට ඇති නොයෙක් සංඥා දාගෙන මේ පැත්තේ මේ මේ නම් දමාගෙන අපි කතා කරාට කියන්නේම තියෙන්නේ මේ සැතරී ආපෝ තේජෝ ආයෝ ධාතු කොටස් අතර සමනයි කියන එක අවබෝධ වෙනවා. දෙනියක් කියවත් ඉතින් මේ කියවත් සාමුදු කෙනෙක් කියවත් පවර නමකින් හැඳින්වුවත් දෙහිත් පසු නිබ්බෝතේ සේවත් සියල්ලන්ගේම රූප කොටස් සහිත ශරීර තිබේ නම් ඒ සියලුම රූප කොටස් දහස් වශයෙන් පතරි ආපෝ තේජෝ වායෝ නිස්සස්සෝ නිත්‍යෝ සුනෝ සත්තේ ඊය යති ශූන්‍ය වූ දහස මාත්‍රයක් කියන එක අවබෝධ වෙන්නට ඕන. ඒ ධාතු බුදේ ධාතු බුදේ පාදී ඔය පවතිනා මේ කිමත් අයගේ ශරීර දෙක දැන් අනුගමනය කරන්න ශරීරයේ පාදී ශරීරයේ ඔලිස් පවතිනවා ඒ ධාතු කොටස් කවදා අවශ්‍යයි කියලා කියන්නේ මගේ මගේ ආත්මයක් සත්‍යයක් කියලා. එක් එක්තර පාඩියේ පවතිනවා නියපිට නියපිට වල පාඩියේ පවතිනවා දත්දත් වල පාඩියේ පවතිනවා ඇතමත් නහර සම්ම ඒ වාගේ සෑම ශරීර කොටසම ඔලේ ඒකී පාඩියේ පවතිනවා අපේ සිතින් මේක අපි අල්ලා ගන්නවා මමය මගේ සත්‍යයේ සුද්ධලේඛය දැනයක් සුද්ධ සම්පූර්ණ ඒකාදී අසින් ඒ හැඟීම තියෙන්නේ කොහෙද කියලා බලන්න මේ රූප කොටස් තුළ ඒ හැඟීම නැහැ අපේ සිත තුළ දක්ෂණය වෙන සිත තුළ ඇති වී තිබෙන දැනීම මාත්‍රයක් පමණයි මෙන්න මේ මම මගේ කියන ආත්ම කියන හැඟීම ඒ හැඟීම කොහෙද තියෙන්නේ සිත තුළ සිත තුළ තියෙන හැඟීම දකින සිතක් තවත් සිතක් වෙනවා ඒ හැම සිතක්ම අනිත්‍යද යනවා මේ தත්ය පරමද්දුරට අපේ යථාභූත අර සමාහිතෝ යථාභූතං සජානාදී කියන සත්‍ය තුලින් සමාධිමත් සිතකින් ධර්මයක් අවබෝධ වන්නට ඕන. ඒ தත්ය අවබෝධ කර ගැනීමට අපහසු කෙනෙක් අඩු වශයෙන් මේ පංච උපාදානස්කන්ධය උපාදානස්කන්ධ පංචකය ඒ කියන්නේ රූප බුද වේදනා බුද සංඥා බුද සංකාර බුද විඥාන කොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය අප අර විදිහටම බලන්නට පුරුදු වෙන්න ඕන මේව ඇතිවීම නැතිවීම මේ සත්‍යපුත්තර නැති ස්වરૂපය හේතුවට අන්‍ය ඒ ඇතිලා හේතු නැති වෙනකොට නැති වී යන ආකාරය මේ රූපස්කන්ධය ඇතිවීමට හේතුවක් තිබුණා දැන් පවතිනා වූ මේ රූපස්කන්ධයේ පවතින විශේෂයෙන්ම අප ගන්නා ආහාර මත ආහාර නිසා රූප ඇති වෙනවා ආහාර නැති වෙනකොට රූප නැති වෙනවා අපගේ සිත මත මේ ආහාර රූපස්කන්ධේ පවතිනවා අපේ සිත සුබෝධමත් වෙනකොට රූප කායත් සුබෝධමත් අපේ සිත තරහ යනකොට රූප කායත් ඒ වගේම ඒකට අනුරූපව ඕලාරික වෙලා දැඩි වෙලා කල වෙලා වෙනස් වෙනවා ඒ වගේම සීත උෂ්ණ අණුවත් අපේ ශරීරයේ පවතිනවා සීතෝෂ්ණ වෙනස් වීම අනුව අපේ ශරීරය වෙනස් වෙනවා නැවත කර්මීට අනුකූලව මේ ශරීරයේ මේ රූප කොට පවතිනවා කර්මයේ අනුවමයි වෙනස් වෙන්නේ කර්මයේ ගෙවි යන කොට නිරුක්ත වෙනවා ඒ වගේම මේ සංසාරයේ මේ ගමන ආරම්භ කරන මේ ජීවිතය ආරම්භ කරන ප්‍රතිසන්දි විඥානයේ ගෙන දීමෙන් උත්තර රූප කොට උත්තර වූයේ ගණිත වූයේ අතීත කරපු කර්ම ශක්තිය නිසා අතීත සංසාරේ අල්ලා ගැනීම නිසා අපි අපේ මම මගේ කියලා මේ සංසාරේ ඇලිලා ගැලිලා සිටීම නිසා මේ විදිහට රූපස්කන්ධයේ සමුදය ඇතිවීමේ හේතුව තරමතුලට අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ රූපස්කන්ධය වගේම වේදනාස්කන්ධය ඇති වෙන්නේ පස්සේ නිසා ස්පස්සේ නිසා සංඥාව ඇතිවීමේ ස්පර්ශය නිසා මනසකාරය ඇතිවීමේ ස්පර්ශය නිසා විඥානය ඇතිවීමේ නාම රූප නිසා මේවා නැතිවීමේ මේ ස්කන්ධ පංචකය නැති යන ආකාරය තරමදුරට අපි අවබෝධ කරගන්න ඕනේ. සමාහිතෝ යථාභූතං පජානාදී යන්නට ඒ කොටසෝ කෙනෙක් අවබෝධ කරගන්නට ඕනේ. ඒකත් අවබෝධ කර ගැනීමට අපහසු කෙනෙක් ඇත්නම් මේ ප්‍රපස්ස කාය මේ ස්පස්ස කාය හය ගැන අවබෝධයක් ලබන්නට සිදු වෙනවා.